උතුම් දේ ලියවෝ ගෞරව සංප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ අවධානයෙන් අවධානම වළකමු. දැන් ඔබ මේ මං කිව්ව ඒ පාඨය අහගෙන ඉන්නකොට හිතයි මොකද්ද මේක පාට මේ අවධානයක් ගැනයි අවධානයක් ගැනයි කිව්වේ කියලා. මේක මට මෑතක කියවන්න ලැබිච්ච කවි පොතක නම. සාමාන්‍යයෙන් කවි පොත්වලට මෙහෙම නම් බොහෝම කලාතුරකින් තමයි වැටෙන්නේ. නමුත් මේක අමුතු විදිහේ කවි පොතක්. අවධානයෙන් අවදානම වලකමු. මේක නිකන් උපදේශ පාඩයක් අවවාදයක් වගේ කියනවා. මේ කවි පොත සම්පාදනය කරලා තියෙන්නේ සනත් කීර්ති කුමාර කියන කවියා. ඔහු මීට කලිනුත් කවි පොතක් පළ කරලා තියෙනවා. සිත මත අත. ඔහු ඒ යොදන නම් වුණත් බොහොම අමුතුයි. දැන් ඒ නම අනුප්‍රාස සහිත නමක්. තකාර අනුප්‍රාසය තියෙන්නේ. සිත මත අත. ඒ වගේ මේ අවධානයෙන් අවධානම වලකමු කියන එකෙත් එක විදිහක අනුප්‍රාස දුනියක් තියෙනවා. කොහොම වුණත් මට හිතුණා දැන් මේ වගේ කවි පොතක් ගැන මේ කවියා නැතුව නම් කතා කරන්න බෑ කියලා. ඒ නිසා අපි ඔහුට ආරාධනා කළා පෙරවතන්ට එන්න දැන් ඉන්නවා. සනත් කීර්ති කුමාර සනත්. දැන් මේ ඔබේ කවි පොත ගැන කතා කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි දැනගමු. ඔබ කවියෙක් වුණේ කොහොමද? ඒ කියන්නේ බොහොම පුංචි කාලේ ඉඳලා සමහර විට ඔබේ පියා කවියෙක් නිසාද මම කවියක් නිසාද එහෙම නැත්නම් වෙනත් පවුලේ ඥාතියෙකුගේ එහෙම කවිත්වයක් තිබිච්ච නිසාද ගුරුවරුන්ගෙන් කවිකම ලැබිලාද කොහොමද මේ කවියට ආශාවක් ඇති වුණේ මුලින්ම ඔබ 아무තු විදිහේ කවි වර්ගයක් ලියන්නේ ශ්‍රීපද විදිතෙන් ඒව ගැන අපි පසුව කතා කරමු කොහොමද මේ කවියට හිත බැඳුනේ කොහොමද පාසල් යන කාලේ මගේ කවිවලට ඇල්මක් ඇති වෙන්නේ හේතුව උනේ ඇත්තටම මම පොතුවිල මහාවිද්‍යාලයේ කලුතර තියෙන ඒ පාසල පළමුවෙන් මගේ පාසල දෙවනු මම සීසුමංගල මහාවිද්‍යාලයේ පානදුර ඒ පාසල් දෙකෙන් මගේ කවියට ලැබිච්ච උත්තේජනය විශේෂයෙන්ම බලපෑවා එකක් අපේ ගුරු බවතුන් කීප දෙනෙක් මාගේ හැකියාව තේරුම් අරගෙන මට ඒ මඟ පෙන්වුවා මඟ පෙන්වුවා ඉතින් ඒකම මට හිතුණා ඒක ටිකක් ඇඟ තුලින් මතු කර ගන්න පුළුවන් මගේ හැකියාව ඒ අනුව මම පුවත්පත් වලට මගේ ලේඛන කලාව හසුරවන්න තීරණය කළා. ඒතකොට ඒ අනුව මම විවිධ පුවත්පත් කීපයකට මගේ කවි නිකුත් කළා. ඒවා පළ වුණා. එතෙන්දි මට ආසාවක් ඇති වුණා මේ හැකියාව මම ඉදිරියට දියුණු කරගන්න ඕන කියලා. ඒ අනුව තමයි මම විවිධ නිර්මාණ කලින් කලට කරපුවා. මම එක පොතක් විදියට පළමුවෙන්ම සිත මත අර කියන කෘතිය නිර්මාණය කළේ. දැන් ඒ සිත මත අත කියන කවි පොතට අඩංගු වෙලා තිබුණේ මොන වගේ අත්දැකීම් පාදක කරගත්ත කවිද? එතනදී මම අදහස් කළේ ගොඩක් කලාවට අද අපිට ආගමානුකූලව ගත්තත් අපි තුල යම් යම් යම් අවබෝධයන් තියෙනවා අපි අතර ඒක සමාජගත වෙච්ච ඒවා ඒක නමුත් නිවැරදි හරය තේරුම් ගන්න බැරි අවස්ථා තියෙනවා ඒ වගේ තැන් මම ඉස්මතු කරා ඒ වගේ අවස්ථාවල දැන් අපි හිතමු උදාහරණයක් විදිහට දැන් අපිට ඉවසීමක් දරා ගන්න කොහොමද අපි ආගම පාවිච්චි කරන්නේ ඒ වගේ අපේ විනයක් ඇති කරගන්න. ඒක කොහොමද අපි? ඒ කියන්නේ අපේ තියෙන යම් යම් දුර්වලකම් නැති කරගන්නේ කොහොමද කියලා උපදේශ උපදෙස් ලැබීමක් විදියටත් ඒ පොතත් මම පාවිච්චි කරා. එතනින් ඔබට ගිහිල්ලා විශේෂයෙන්ම මේ වර්තමානයේ තුල අපිට විවිධ කටයුතුත් එක්ක අපි කාර්යබහුලයි. එතෙන්දී අපේ ජීවිතයට අවදානමක් තියෙනවා විශේෂම අනතුරු වලින්. අපි ජීවිතේ ගොඩනගා ගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒක නමුත් ගොඩනගාගත්ත ජීවිතේ ශරණයකින් අපිට අහිමි වෙන්න පුළුවන් හේතු කාරණා බලපානවා. එතෙන්දි මට හිතුණා ඇත්තටම මේක සමාජීය අවශ්‍යතාවයක්. මේක ලොකු පුණ්‍ය කර්මයක් වෙනවා. සරලව කවි පොතක් මගින් අනතුරු විවිධ පැති. රියානතුරු වලට විතරක්ම සීමා වුණේ නැහැ. අපිට එදිනදා මූණ දෙන්න වෙන නොයෙකුත් නොසිතන පැති. ඒවා යොදාගෙන ඒ පැති වලට හිත යොමු කළා. මේවා කවි මගින් මිනිසුන්ට ඒ ඕදන් දෙන්න. ඔව් දැන් ඔබ පැහැදිලි කරන විදිහින් මට වැටහෙන්නේ ඔබේ අරමුණ වෙලා තියෙන්නේ. කවිය නැමැති මේ මාධ්‍ය භාවිත කරමින් උපදෙස් දීම. ඒ කියන්නේ මේ කවි කියවන රසිකයන්ට එහෙම නැත්නම් කවි කියවන පාඨකයන්ට උපදෙස් දීම තමයි ඔබේ ප්‍රධාන අරමුණ නේද? සාමාන්‍යයෙන් නම් දැන් අපි අපේ අත්දැකීම් අනුව ඒ වගේම බොහෝ දෙනාගේ අත්දැකීම් අනුව ඉස්සෙල්ලාම කවියක් කියන්න ලාබාල කාලේ එහෙම නැත්නම් බන්තර යවුවනේදී එහෙම කෙනෙක් පෙළඹෙන්නේ විශේෂයෙන්ම ඔවුන්ගේ සිතෙහි ප්‍රේමය වගේ හැඟීමක් ඇති වෙන මොහොතක එය ප්‍රකාශ කිරීම සඳහා තමයි බැලුවම 75ක් වගේ කවි ලියන්න පෙළඹිලා තියෙන ලෝකෙම අපේ රටේ විතරක් නෙමෙයි ආදරය වගේ හැඟීමක් මූදු වේගෙන එනකොට ඒක කවියෙන් ප්‍රකාශ කරන්න පෙළඹීමක් වෙනවා ඒක බොහොම ස්වාභාවික පෙළඹීමක් සමහරට ඔබටත් එහෙම තියෙන්න ඇති නමුත් ඔබ ඒ ප්‍රකාශනයට වැඩිය මේ උපදේශ ප්‍රකාශනයේ පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ ඔය එතෙන්දී මොකද ඒකට හේතුව? මටත් ඒ හැඟීම් ඇති නොවුනා නොවේ. හැඟීම් ඇති වුණා. නමුත් එහෙම හැඟීම් ඇති නුණා නම් ලෙඩෙක්නේ. අනිවාර්යයෙන්ම. ඒක ඇති වෙන්න ඕනනේ. ඉතින් ඒ නිසා එහෙම හැඟීම් වලට ඒ කාලය මම හිතන්නේ මගේ ගත වුණා. නමුත් ඒකට මොකක් හෝ හේතුවකට හැමෝම ලෝකයට එන්නේ යම් යම් අරමුණු වලට අපි යොමු වෙන ඕනම කෙනෙක්ගේ. ඒ තෙන්දී දැන් ජීවිතේ සමහර අය උපදිනවා තමන් වෙනුවෙන් දෙයක් ගොඩනගා ගන්න තමන්ගේ සංවර්ධනයක් වෙනුවෙන් වැඩි කාලයක් යොදවනවා. තව අය මේ ලෝකයට යමක් දෙන්න ඒගොල්ලෝ ලෝකයට බිය වෙනවා. තව අය මතු උපදින ඒගොල්ලන්ගේ විශ්වාසය අනුව ඒ වෙනුවෙන් යමක් ගොඩනගා ගන්න. ඉතින් මේ ලෝක පරලෝ හැමදේටම මිනිස්සු යම් යම් දේවල් තමන්ගේ හැකියාවන් වලින් සමහර අය භෞතිකමය වශයෙන් ගොඩනගනවා සමහර අය ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගනවා. ඉතින් මට හිතුණා මම ඉන්නේ අන්නේ ගොන්නෙන් කොතනද? මම ඉන්නේ මේ ලෝකයට දෙයක් දෙන්න. මේ ලෝකේ පවතින යම්සි ලෝකේ මේ මානව සම්පතට යම්සි ඒගොල්ලන්ව යම් කාලයක් මේ ලෝකයේ තුල තියාගන්න. ලෝකයට ඒගොල්ලන්ගේ යම්සි වැඩක් කරගන්න. ඒ තෙන්ද ඒගොල්ල ජීවිතයට අවශ්‍ය රැකවරණය ලබා දෙන්න. ඒ කියන සුබදායි අරමුණක් තුලින් තමයි මගේ ඇත්තම ආංකෝ මගේ සත්භාවයකින් තමයි මේ පොතට මම මේ වගේ කාලය වෙන් කරේ. මේ පැත්තට ඔබ හිත යොමු කළේ. ඒ කියන්නේ එක විදිහක මානව දයාවක්. මානව භක්තියක් වැනි මානසික ස්වභාවකින් තමයි ඔබ කවි ලියන්න පටන් ගන්න තියෙන්නේ විශේෂයෙන්ම දැන් Tamanගේ පෞද්ගලික අත්දැකීම් ගැන හිතන්නේ නැතුව පෞද්ගලික Tamanගේ හිතේ උපදින හැඟීම් වලට වැඩිය ඔබේ චින්තනය හැදගැහිලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ එහෙම නැත්නම් පොදු මහත් ජනතාවගේ යහපත සඳහා යම්කිසි ඔවුන් ආරක්ෂා කිරීම සඳහා කවියෙන් උපදේශයක් අනුශාසනයක් එහෙම කරන එක වඩා වටිනවා කියන හැඟීම තමයි ඔබේ අදහස කල්පනාව එහෙම නැත්නම් ඔබේ චින්තනය. ඒක තමයි මට වැටහෙන්නේ ඔබ මේ පැහැදිලි කරන කාරණේ අනුව. ඒකෝට හරහා ඔබ අපේ පැරණි සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍ය, ගද්‍ය සාහිත්‍ය වල පද්‍ය සාහිත්‍ය එහෙම ඒ කියන්නේ අපේ සංදේශ කාව්‍ය, ගුත්තිලිය වගේ කාව්‍යයක්. ඒ අනුව අපේ ගී කාව්‍ය, අපේ පැරණි පාරම්පරික සාහිත්‍යනේ සම්භාව්‍ය සාහිත්‍යනේ. ඒ සාහිත්‍යයේ ගද්‍ය පද්‍ය දෙක ඔබ ආශ්‍රය කරලා හැම තියෙනවද? ඔව් එතෙන් දැන් මම ගොඩක් වෙලාට දැන් අපි අමාවතුර ගත්තත් අපෙන් කරන්නේ ඕදන් දීමක් වෙනවා. ඒ වගේ අවස්ථාවක අපිට සමාජයට දෙන පණිවිඩයක් තියෙනවනේ. ඒ වගේ අවස්ථාවන් වලට මම ඒවා කොහොමද මෙවෙන් අපේ අද වර්තමානයට ගන්න පුළුවන් කියන එකකට මම සම්සි අවශ්‍ය උත්තේජනයක් ඒ තුලින් ලබා ගත්තා. නමුත් මේ ගොඩක් වෙලාවෙදී අපි පණිවිඩය සමාජයට වැඩියෙන් ඒක ඉක්මනින්ම සමාජගත වෙන්න නම් කාව්‍ය තුල සරලත්වය කියන ඒ ගැන වැඩිපුර හිතන්න ඕනේ. ඒ කියන්නේ ගද්දයට වැඩිය පද්දය මාධ්‍ය හොඳයි කියලා හිතුණා. ඔව්. යමක් කාවදින් ප්‍රකාශ කරන්න. කාවදින් ඒකෙන් පරිවිදේ ඉක්මනින් අපිට උකහා ගන්න, ධාරණය කරගන්න හිතට ඒක ලොකු උදව්වක් වෙනවා. මගෙන් කියුණා වැඩගත් කරුණක් මේක පුළුවන් තරම් සරලව කියන එක හොඳයි කියලා. බොහොම ගැඹුරු විදිහට ඒ කියන්නේ මේ හරියට ශබ්ද කෝෂයක් අරගෙන තේරුම් කරගෙන මහන්සි වෙලා යමක් ග්‍රහණය කරනවට වැඩිය වහා වැටෙන්න මේක කියවපු ගමන්ම එකපාරටම තේරෙන විදිහේ බසකින් ඒ තේරෙන විදිහේ මාධ්‍යයකින් ලියන එක හොඳයි කියලා හිතුනේ අනිවාර්යයෙන් මොකද දැන් ඕවදනක් නේ දෙන්නේ ඕවදනක් දෙනවනම් අපි ඒක දෙසරයක් යාට මේක හිතන්න ඉඩ තියෙනවට වඩා එයාට එක වරකින් මේක තේරුම් ගන්න පුළුවන් විදියට සරල මට්ටමක තියෙනවා නම් ඒක ඒ තුල එයා හැමතිස්සම එයා ඒක නියම වටිනාකම ලබා ගන්නවා. දැන් ඔය වගේම චින්තනයකින් යුක්තව තමයි දැන් ලෝ වැඩ සංගරා වගේ කෘතියක් විදාගම හාමුදුරුවෝ ලියලා තියෙන්නේ. විදාගම මෛත්‍රී හාමුදුරුවෝ දැන් ඒකෙත් බොහොම සරලයි. ගැඹුරු වචන අමාරු වචන මොකුත් නැහැ. වහා වැටෙනවා ඒ කියන උපදේශය. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ ඕන කෙනෙකුට තේරෙනවා ඒකේ සරල භාවය කොතරම්ද කියනවා නම් කියූප ගමන් තේරෙනකොට ඒ කියන්න හදන දේත් වහා ඇතුල් වෙනවා හිතට දැන් ඔබ පැහැදිලි කරන්න හදන්නේ ඒ අදහසයි නේද ඒ මග තමයි ඔබ ගිහිල්ලා තියෙන්නේ ඔව් එතනදී දැන් ගොඩක් මේ කාලය තුල අපි යෙදිලා ඉන කාර්යයන් එක්ක ගත්තාම දැන් විශේෂයෙන්ම ගොඩක් අය Tamanට දරා ගන්න බැරි ප්‍රමාණයට අපේ වැඩ රාජකාරි වලට යෙදිලා ඉන්නේ. එතකොට ඒක ඒ කාලය තුල කොහොමද කාර්ය බහුලයි. කාර්ය බහුලයි. ඒ කාලය තුලදී කොහොමද අපි මේ පණිවිඩය ගන්නෙ? ඒ කාලේ අපිට ඒ කාලේ අතරතුරදී එතකොට එතෙන්දි සමහරට අපිට ගද්ද්‍ය පැත්තෙන් අපි පණිවිඩයක් දෙනකොට ඒ වෙනුවෙන් අපි යම් වෙලාවක් වෙන් කරගෙන තමයි මේ පණිවිඩය අපි ගන්න ඕන. මෙතනදී අපිට ටිකක් දැක්කාමත් ආසාවක් ඇති වෙන මේ මොකද්ද මේකෙන් කියන්නේ කියන එක දැනගන්න. සරලව කෙටි වදන් වලින් සිව්පද විදියට තියෙන නිසා කවියක් කියවීමට හැමෝගෙම ඒ රුචියක් තියෙනවා. ඉතින් ඒකට මේක පාදක වුණා. ඔව් ධම්මගෙන් කියුණා වචනයක් මේ සිව්පද කියලා. දැන් අපේ පැරණි කාව්‍ය සාහිත්‍ය ගැන හිතනකොට මුල් අවදී ජීවිත තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඊට පසු කාලෙක තමයි සිව්පද විරිතාව සතර පද කවි. දැන් ඔබ ඒ සිව්පද විරිත තමයි මේ සියලු කවිවලදීම ප්‍රයෝගී කරගෙන තියෙන්නේ. සිව්පද විරිත. ඒ වගේම බොහොම සරල මස්වහරක් පාවිච්චි කරලා තියෙන්නේ. දැන් සිව්පද විරිතම තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. එකක් තමයි මේ වැඩිපුර වැඩියෙන්ම මම හිතන්නේ මේ කාලය තුල අපි පාසලක ගත්තත් පාසලක තියෙන යම් උත්සව අවස්ථාවකට ගත්තත් දරුවෙක්ට කවියක් නිර්මාණය කරන්න කිව්වහම ඒ දරුවාගේ මනසට වැටෙන්නේ සිව්පදය. මොකද ඒ තරමට අපි ඒක මේ අපිට අනන්‍යතාවයක් අපි තුල මේ රට තුල ගොඩනැගිලා තියෙනවා මම. ඒක නිකන් මේ ජාතික විරිතක් වගේ. ජාතික විරිතක් විදිහට. ඒක සිව්පද කියන එකම තමයි අපිට නැත්තම් දැන් ඉස්සරස් ආරේ ගත්තත් ඒ ඒ පැත්තට ඒ යන්නට වඩා සිව්පදයකින් මේ පණිවිඩයක් හෝ එහෙම නැත්නම් ඒ වගේ අපේ මොනවා හරි දෙයකදී පාවිච්චියට ගන්න පුළුවන් සරල කවි විදියට තමයි මම මේ සිව්පදේ දකින්නේ. ඒ නිසා සිව්පදෙන් මේ මේ අරමුණට ලොකු උදව්වක් වෙනවා මේක සමාජගත වෙන්න. ඔව්. දැන් ඔබ මේ මේකේ තියෙනවා කවි 41ක්. කවි 41ක්. එකතු කරලා තියෙන මේ පොතට මේ අවධානයෙන් අවධාන වලකුණු කියන නමින් හැඳින්වෙන පොතට. මේකේ මේ 아무도 아무도 මාතු가 තියෙන්නේ. සිහියට තන දෙමු. පළමුව ඉවසා දෙවනුව සැනසෙමු. කැටි ගන්නට හැක ඔබ හින්දා නිදිමත වේගයේ ආවේගයේ වේ. වංගුව හැංගුව ජීවිත නිතරම විපරම. ඒ වගේ 아무තු <laughs> මාතුකා සහිතවයි ඔබ කවි හඳුන්වලා තියෙන්නේ. අපි මේ උදාහරණයක් හැටියට මේ කවිය දෙකක් ඇහුවොත් හොඳයි කියලා මට හිතෙනවා. මම හිතන්නේ මේ කවි ගායනය කරන්න ඔබ සමග ඉන්න ඔබේම ඉරිඳ ඈත් බොහොම මේ දක්ෂකම් තියෙන කෙනෙක් නිලියක් හැටියට වේදිකා නිලියක් හැටියට තිරිනාට නිලියක් හැටියට මම දන්නවා ඒ ගැන. ඒ වගේම ඇයට ගායන හැකියාවකුත් තියෙනවා. ඒ නිසා මේ මම කැමති අපි ශ්‍රේයානි ඔබගේ මේ දායබර බිරිඳට ආරාධනා කරන්න සමග්ගේ කවියක් දෙකක් ගයන්නේ කියලා. අනතුරු වෙනවා කියලා ලොව දන දනම මිනිසුන් වැරදීමයි කෙරුවෙත් හැම තැනම ඇත්තේ සිහිය කාගෙත් තන කයි වෙනම වැරදුන විටදී දුක් වෙයි හැම දේ ගැනම ඉවසිල්ලයි විමසිල්ලයි නැති වේලා ලෝකයේ ඉන්න බැරි වෙයි එක මුතු වීලා දුක් කරදර ඉන් වැඩියෙන් ඇති වීලා සනසුම යාවේ ඔබ හට එරේ හිමවිලා ප්‍රියානි බොහොම මේ මීරට ඒ කවි ගායනය කළා අරත් මේ මේ බොහොම මේ ජන කවි සම්ප්‍රදාය ආශ්‍රය කරන කෙනෙක් කියන හැඟීම ඇති වුණා මට ඒ කවි අහනකොට දැන් මේ ඔබගේ කවි සනන් එක විදිහක මේ ජන කවි සම්ප්‍රදායෙන් ලියවිච්ච කවි වගේ කියලා හිතෙනවා මොකද හුඟක් අපේ ජන කවියෝ තමයි තමන්ගේ කවි වලින් ගාක් උපදෙස් දීලා තින්නේ මේ සාමාන්‍ය ජනතාවට. දැන් ඔබත් ඇත්තටම මේ එකම මේ ප්‍රධාන પરමාර්ථ හැටියට සලකලා තින්නේ උපදේශක් දීමනේ. ඒ සඳහා තෝරාගෙන තියෙන්නේ අපි දැන් පළණි කවිකොළ මේ ලියාපු කවියන් ගැන කතා කරනකොට ඔවුනුත් එදා දවසේ සිද්ධ වෙච්ච මිනිසුන්ගේ සිත් කම්පා ගන්න මොකක් හරි අත්දැකීමක් අරගෙන මේ වගේම හතර පද කවියෙන් සිව් පද කවියෙන්ම තමයි ඒ කතන්දරේ කියන්නේ. ඒක බොහොම මිනිස්සු අහගෙන ඉති අනිත් එක බොහොම හඳ නගා කියන්නේ. දැන් මම අර විශේෂයෙන් ශ්‍රියානිට මේක ගායනය කරන්න කිව්වේ සිව් පද කවිය ගයන්න ලියන කවි. ඒක ඇහෙන් කියවලා මේ රස විඳින්න බෑ. මොකද ඔබ ඒ ගැන හිතන්නේ සනා. ඇත්තද කවියක් අපිට රස විඳින හොඳම පැත්තක් වෙන්නේ ගායනයෙන්. බැලුවහම අපිට ඒක ගායනයේට උවමනාව ඇති වෙන්නේත් අපිට මේක දැක්කහම තේරෙනවා මේක ගායනා කරන්න පුළුවන් ඒ හැඟීමක් එනවා. ඉතින්දී අර ගායනය කරන්න උත්සාහයක් දරන්න උනත් බැරි කෙනෙක්ට ගායනයට හැකියාවක් නැති කෙනෙක් උනත් පොඩි උත්සාහයක් දරන්න හිතෙනවා. සමහරවිට රසවත් විදිහට අපිට ඒක ගායනා කරගන්න බැරි වුණා. නමුත් රසවත් විදිහට ගායනා කරන්න පුළුවන් කෙනා ඒක ඉතාම හොඳින් සමාජගත කරන්න එයා මේ කවිය උපයෝගී කරගන්නවා. ඔව් දැන් ඒ සිංහල කවිය විශේෂයෙන් සිංහල කවිය කරන්නේ මේ බටහිර කවින් ගායන කවි. ඒවා මේ ඇහෙන් කියවන්න පුළුවන්. නමුත් සමහර ජාතීන්ගේ කවි ඔවුන් වාද්‍ය භාණ්ඩයක් දැන් ස්පාඤ්ඤ කවි එහෙම වාද්‍ය භාණ්ඩයක් උපයෝගී කරගෙන ගායනය කරනවා. දැන් අපි කවි කියනකොට අපි වාද්‍ය භාණ්ඩ එහෙම සම්ප්‍රදායක් අපේ නැහැ. නමුත් අපි ගයනවා කවි. කවි නිකන් කියවන්නේ නැහනේ. ඒ ගයන්න ගායන සම්ප්‍රදායක් අපේ කවියට උරුමයි කියන එක පැහැදිලි වෙන්න එක හේතුවක් තමයි නැත්නම් සාක්ෂියක් තමයි අපේ කවිවල තියෙන ශබ්ද ධ්වනිය ශබ්ද රසය. උගාක් අපේ සිව්වල කවිවල ශබ්ද රසය තියෙන අනුප්‍රාසය තියෙනවා. නල්ල බල්ල සසල දල්ල රල්ල පෙළ නුඹ නැගෙන සම්නම් සිහින් ගෙඳි සෙවනලු වැලි තෙලෙන ශබ්ද රසය තියෙනවා. ශබ්ද ධ්වනිය තියෙනවා. මේ අනුප්‍රාසය තියෙනවා. ඒ ලක්ෂණ වලින් පැහැදිලි වෙන එක තමයි අපේ කවිය ගැයිය යුතු කවියක්. විශේෂයෙන් සිව්පද කවිය. ඒ ගැන ඔබගේ අත්දැකීම් මොනවද? අනිවාර්යයෙන්ම දැන් ඔබතුමාගේ මේ අදහසට මම එකඟ වෙනවා. ගායනා කළ යුතුයම කවියක්. මොකද අපේ පැරණි මුතුන් මිත්තන් ගායනයට අවස්ථා මේ උපයෝගී කරගත්ත මේ කවි ගායනා කරන්නේ ගොළු පැල් කවි කිව්වා. තෙන්දි දැන් පැලකට ගියාම ඒගොල්ලෝ පාළුව නැති කරගන්න. ඒගොල්ලෝ නිකම් පොත හඬ නගා කියන්නේ. හඬ නගා කියනවා. දෝංකාර දෙන්න කියනවා. කියන එක ඒගොල්ලෝ කොහොම වමනාවේ. ඒක හරියට ඉඳන් පිළිතුරු කවිත් කියනවා. කියනවා. ඒ වගේ sannivedanayak ඒගොල්ලෝ කරගත්ත කවිය උපයෝගී කරගෙන. ඉතින් ගායනයේට කියන එක අපිට ඒක නුහුරු නෑ. අපිට ගොඩක් සමීපයි. ඉතින් ඒ මම හිතන්නේ අපි හිත බැඳෙන්නේ ගායනයත් එක්ක. ගායනය. ගායනය කනට වැටුනහම තමයි හිත බැඳෙන්නේ. සමහරලාට අපිට දැක්කාම මේ කවිය ගැන ලොකු පැහැදීමක් නැති වෙන්න පුළුවන්. නමුත් ගායනයේදී සමහර අඩු තැන් අපිට මකා ගන්න පුළුවන්. ගායනය හොඳ ගායනයක් වෙනවා නම්. හැබැයි ගායනයට පහසුවකුත් වෙන අපේ පද කවියට නියම විදියට මේ මාත්‍රා වලින් පිටින් හොඳට තියෙනවා නම් ගායනයටත් ඒ නියම මාත්‍රා ගන්න. මාත්‍රා බිඳුනොත් එහෙම ගායනයේදී කර්ණ රසායන වෙන කර්ණ කටුක වෙනවා. කටුක. ඒ කියන්නේ මේ විදිතට ආයේදී නියම මාත්‍රා ගානින් යුක්තව තමයි ලියවෙන්නේ. ඒ ලියන එකනට මේ මාත්‍රා පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් යමක් කියන්න බලන්න ඔබ එතෙන්දී මාත්‍රා හරියටම අපිට නියම ස්ථානගත කරන්න මාත්‍රා වලින් අඩු නොවි අපි කවිය රසවත් කරන්න මම හිතන්නේ ගොඩක් පහසු වෙනවා කවි ගායනය කිරීමේ යම් හැකියාවක් ඒ කවි නිර්මාණය කරන කෙනාට තියෙනවා ඔබට හැකියාවක් තිබීම යම් වාසියක් වෙනවා හොඳ කවියක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ දැන් ගායකයෙකුට තාල තියෙන්න ඕන වගේ කවියක් හදන කවියට උනත් ඒ තාලේ පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනයි කියන කාරණේ ඔබ පැහැදිලි කරන්නේ නේද? එතෙන්දී එතකොට එයාගේ අර මාත්‍රාවලට වෙන යම් හෝ මාත්‍රා හානිය අපිට අඩු කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මට යම් හැකියාවක් තියෙන මගේ විවිධ මට්ටමට නොවුනත් කවි ගායනා කිරීමට මම ඒ කියන්නේ ඔබට වැඩි බිරිඳ ලක්ෂයි කියලා ගියා කවියට එතෙන්දී කාන්තාවන් හැමතිස්සෙම ඉදිරියෙන් කවි ගායනා කිරීමේදී ඉන්නවා කියන මතයක් තිබුණා දැන් අපි පිරිමිනුත් ඒ දෙවෙනි මේ කවි ගායනා කරපු අවස්ථා තියෙනවා පෙරණි අපේ මුතුන් මිත්තන් මොකද දැන් කාන්තාවට වඩා ගැමි යන්න අතරේදී පිරිමියා තමයි මේ කවියේට ගොඩක් සාධාරණ ඉටු කරලා තියෙන්නේ යනි සංස්කෘතිය ගත්තාම ඔය කරත්ත ගැල් ඔවුන්ගේ වෘත්තියත් එක්කනේ වෘත්තියත් එක්ක ගායනා කෙරුණේ ආ හොඳයි අපි තව කතා කරන්න තිබුණා නම් තව හුඟක් දේවල් ප්‍රකාශ කරන්න තිබුණා නමුත් අපේ කාලය ඉඩ දෙන්නේ නැහැ පෙරවදන වැඩසටහනින් අද අපි ඔබට හඳුන්වා දුන්නේ සනත් කීර්ති කුමාර කිවිඳුන්ගේ අවධානයෙන් අවධානම වලකමු කියන කාව්‍ය සංග්‍රහය මම හිතන්නේ මේ වැඩසටහන අහගෙන හිටපු අපේ පෙරවදන අසන්න උනන්දුවේ සනත් කීර්ති කුමාර කිවිඳුන්ගේ මේ කාව්‍ය කෘතිය හොයාගෙන ලබාගෙන කියවලා රස විඳින්න. අපි ඊටමත් කෘතඥ වෙනවා සනත් කීර්ති කුමාර කවියානන්ත පෙරවදනට පැමිණිලා ඔබගේ මේ අවධානයෙන් නවදානම වළකුමු කියන කාව්‍ය කෘතිය ගැන අපි කළ සාකච්ඡාවට සහභාගී වීම ගැන. ඒ වගේම මේ කවි ගායනයෙන් අපේ වැඩසටහන අලංකාර කර ශ්‍රයානි රූපසිංහ මහත්මියටත් අපි ඇත්ත මහත්මිය කියනවට වැඩි කිමිදි කියවට හොඳයි කියලා මට හිතෙන්නේ. ඇයටත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙදෙනාගෙන්ම අපේ රසික ලෝකයට තව තවත් ආස්වාදනීය කාව්‍ය කෘති බිහි වෙන්න මඟ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොහොම ස්තුතියි ඔබතුමාටත් මේ අවස්ථාව ලබා දෙන්න. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ පටිගත කළේ නදීරා මනම්පේරි පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් ගුවන් විදුලි ශිල්පයේ මූලික හර පද්ධතීන් දැනගෙනම